ශාස්ත්‍රාව අද ධර්මාශාස්ත්‍රාව පාත්තු ලබන්නේ ඔකුණු විට විනයාලංකාරාම් වාසී ඒලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ අද දේශකයන් වහන්සේ ධර්මානුකූලව කරුණු පැහැදිලි කරන්නේ සම්මා දිට්ඨිය පිළිබඳවයි. වනමස්කාර පූර්වක ආරාධනා කර සිටිනාටි පූජනීය එල්ලාවල විතුනන්ද ස්වාමීන් වහන්සේට ධර්මානුශාසනාව පවත්වන හැටියට. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සබ්බ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ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 ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං තී සාක්ෂාත් සද්ධාන්ත පින්වත්නි වංගෙදී ප්‍රස්තාවමගින් ප්‍රචාරය කරන ධර්ම දේශනා මාලාවේ අදෝසන සුරාදා දිනේදී සාත්‍යී ධර්ම දේශනාව සවන් දීමට සූදානම් වූ සිටින මේ පින්වතුන්ට දැන් මේත පෙර දේශනා කිහිපයකදීම මතක් කරගෙන ආපු ආකාරයට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලටම අයත් සම්මා දිට්ඨිය පිළිබඳව තවදුරටත් කරුණු කාරණා අද දවසේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දේශනා මාලාව තුලින් අපි පැහැදිලි කරලා දෙන්නේ මහන්සි ගත්තේ මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ආකාරය. බුදුහාමුදුරේ දේශනා කරනවා උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය යමෙකුට ලැබෙන්න නම් ඒ ශ්‍රාවකයා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගත යුතුයි. ඒ විදිහට මහන්සේ පෙන්වන්නේ ධර්ම කාරණා වශයෙන්. මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වීම ආර්ය ශ්‍රාංග මාර්ගයෙන්ුත් සිදු වෙනවාමයි. ඒ වගේම සීල සමාධි ප්‍රඥා ලෙස ආත්මයනුත් ලැබෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තමයි. නමුත් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල විශේෂ ධර්ම කාරණා ටික පැනදිලෙන්නේ ප්‍රඥා ශික්ෂාවයි. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල අපිට සීල ශික්ෂාව ගැන පැහැදිලිව මුලින් නැහැ. සමාන ශික්ෂාවක් නැහැ. ප්‍රඥා ශික්ෂාව තමයි සම්පූර්ණ කරලා දෙන්නේ. මේ පිළිබඳව දැනුවත් විය යුතුයි. එහෙම නැති වුණොත් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැතුව කාටවත් සම්මා දිට්ඨිය ලබන්න බෑ. අපි මීට පෙරත් පැහැදිලි කරලා දුන්නා සම්මා දිට්ඨිය ලැබෙන්න පෙර සතර සතිපට්ඨාන සතර සම්මාප්පදාන වේලී සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බුද්ධංග කියන මෙන්න මේ ධර්ම කාරණා 29 සම්පූර්ණ වෙන්න ඕනේ. සම්මාදිට්ඨියක් ලැබෙන්න. එහෙමනම් සිහි කල්පනාව සම්මාදිට්ඨියක් ලැබෙන මොහොතක සිහි කල්පනාව ශ්‍රාවකයාගේ තිබෙන්නේ සතරපටිපට්ඨානෙන් එකකමයි. දැන් මේ පිළිබඳව මම මේක පෙර දේශනාවෙන් මතක් කරා අපගේ ශ්‍රාවකයේගේ සිහි කල්පනාව ආමිෂ පින්කමක සීලයක එතනින් ගියාම දානයක සමත භාවනාවක සංකල්පනාවක තියෙන වෙලාවක සම්මාදිට්ඨිය ලැබෙන්න බැරි එක තමයි මේ බුදුරජාණන්ගේ ධර්මය. දැන් මේ පිළිබඳව මේක පෙර දේශනාවේදී මතක කරගන්න කීප දෙනෙක් විමසන්ටස් දෙනවා. තරමද්දුරට අපහැදී බවක් කිව්වා. තමන් කරන මෛත්‍රී භාවනාව තුළ මේ ಗುಣ වැඩෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ. එතකොට මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ විමසන්න ගියේ සම්මා දිට්ඨිය ලැබෙන්න බැරිද මෛත්‍රී භාවනාවක් වඩන වෙලාවක? දැන් මේක මෙහෙම වෙන්නේ. ඒකම මෛත්‍රී භාවනාවක මෙනෙහි කරන එක මෛත්‍රිය වඩනකොට සිහි කල්පනාව තියෙන්නේ සතරාතිපට්ඨානේ නෙවෙයි. ඒක නිසා මේ සමත භාවනා සියල්ලම අතොත් මේ සමත භාවනාවක් වඩන වෙලාවකදී සම්මා දිට්ඨිය ලැබෙන්න බෑ. ප්‍රධාන හේතුව තමයි මේ සම්මා දිට්ඨිය ලැබෙන්න බැරි වෙන්න හේතුව සමත භාවනා තුළදී සිහි කල්පනාව තියන්නේ සතර සතිපට්ඨානය තුල නෙවෙයි. මේක තමයි ගැටලුව. දැන් මේ නිසා වෙන්නේ මේ පින්තුන්ටම ගැටලුවක් වෙනවා. එහෙනම් සිවිතේකීම අපිට දහින් හම් වෙනවා. සාමාන්‍යයෙන් භාවනා සිදු කරගෙන යනකොට මෛත්‍රී භාවනාවෙන් සිදු කරලා නිවන් දැකපුවා ඉන්නවා වගේ කතාවක් අපිට දකින්න හම්බෙනවා. මේ පිළිතුරේ මෛත්‍රී භාවනාවෙන් පටන් අරගෙන ඒ පුජ්‍යලෝ මෛත්‍රී භාවනාවෙන් අවසන් වුණා නෙමෙයි නිවන් දැක්ක නෙමෙයි. මෛත්‍රී භාවනාවෙන් කරේ සමාධි ශික්ෂා ටික දිනු කරා. ඊට පස්සේ විපස්සනා භාවනාවකින් තමයි අර සතරාතිපට්ඨානියට අනුගත වෙන්නේ. ඒ සතරපට්ඨානයට අනුගත වීම විපස්සනා භාවනාවකින් සිදුවෙන නිසා මෙතන ගැටලු සහගත තැන තියෙනවා. තේරුම් ගන්න බැරි තැනක් තියෙනවා. දැන් අපි මතක් කරගෙන ගියේ එතකොට අපේම මන අහන අයට උනා ගැටලුවක් වෙන්න පුළුවන් එහෙනම් අපි මේ මෛත්‍රී භාවනාව කරලා බුදුහාමුදුරුවෝ දේශනා කරන නිවන් දකින්න බැද්ද බැන්නේ මෛත්‍රී පටන් ගන්න පුළුවන් මෙය. නමුත් මෛත්‍රී භාවනාවෙන් අවසාන වෙන්න බෑ සම්මාදිට්ඨිය ලැබෙනකොට. මෙන්න මේක තමයි තේරුම් ගත යුතු ධර්මය. ඒකෙන්දී අපිට හුඟාදුරට වරදිනවා දැන් කර්මීයක සූත්‍රය වගේ සූත්‍රයක තියෙන්නේ මෛත්‍රී භාවනාව විතරයලා අපේ බෞද්ධයන් වා පිළියම් තියෙනවා. නමුත් ඒක වැරදි. මෛත්‍රී භාවනාව විතරක් නෙවෙයි කර්ණීය සූත්‍රයේ තියෙන්නේ සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව කියන දෙකම මේ සූත්‍රයේ තුල තියෙනවා. එතකොට සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙනවා මෛත්‍රී වැඩි වීම තුලින් ඒ කර්ණීය සූත්‍රයේදී විත්තිංච අනුපගම්ම සීලවා කියන ගාථාවෙන් පැහැදිලි කරලා දෙන්නේ ඔන්නේ විපස්සනා පැත්තා. මේකත් වඩනකොට වැඩෙනකොට හරියට එයා ආශ්‍රාතිපතාණේ අනුගමනය. එහෙම නැතුව මෛත්‍රී වඩලා නිවන් දකින්නවා කියන තැන ශ්‍රාවකයා ඉන්න හොඳ නැහැ. කිසිම සමත භාවනාවකින් විතරක් නිවන් දකින්නවා නම් බුදුහාමුදුරුවෝ උපදින්නේ පහළ වෙන්න අවශ්‍ය වෙන්නේ. එනිසා මේ වර්තමාන බෞද්ධයෙක් හරි සමත භාවනාවකින් සම්මාදිට්ඨිය ලැබනවා කියන මතයට යා යුතු නෑ. ඒක ධර්මානුකූලව ගැටළු සාධක වෙනවාමයි. තමන් කරාට කමක් නෑ. කරලා යම්කිසි තැනකදී නිය මාර් වෙනවා. ඒ ගුරුවරු ඇසුරු කරගෙන නැත්නම් වෙනම මේ මෛත්‍රී භාවනාවත් එක්ක සතර හතිවට්ටාන භාවනාවක් පුරුදු කිරීමෙන් මේ ගැටලුව ඕනම ශ්‍රාවකයෙකුට අත්හැර ගන්න පුළුවන් වෙනවා. මේ පිළිබඳ කරුණු ටිකක් කිව්වේ මේක පෙර කර දේශනාව සම්බන්ධව කිසියම් අය විමසීම් කරපු නිසාවෙන් සමහර ඒවා අපහැදිලි කියපු නිසාවෙන් තවදුරටත් ඒ තේරුම් ගැනීමයි. දැන් අද දවසේ අපි පැහැදිලි කරන්න යන්නේ ඊට වඩා ගැඹුරු ධර්ම කාරණයක් වලින් ශ්‍රවණය කරගන්න වෙනවා ධාර්මණය කරගන්නත් වෙනවා නැත්නම් ධර්මයේ හුඟක් ඇති වෙන්න පුළුවන්. දැන් අපි මේ සත්‍ය බෝධිපාක්ෂිය ධර්ම ගැන විස්තර කරනකොට පැහැදිලි කරා සතර හතිපට්ඨානීය සතර සම්ප්‍රදාන වීර්යය ඇතුව වැඩෙනකොට ඉන්ද්‍රිපාදක් තියෙනවා නම් පිළිවෙලින් ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මනසේ වැඩි බුදුහාමුදුරන්ට ඕනේ බෝධිපාක්ෂිය ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. පංච ඉන්ද්‍රිය වැඩෙනවා මුලින්ම තවත් සතිපට්ඨාන වැඩිම තුල පංච බල ලැබෙනවා. තවත් වැඩිම තුල සත්බොධ්‍යංග ධර්ම වෙලයි. මේ සත්බොධ්‍යංග ධර්ම සම්පූර්ණයෙන් සමවීමෙන් ලැබෙන්නේ සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨිය කියන්නේ බුදුහාමුදුරුවෝ සොයාගත්තේ ඒවමයි නැත්නම් සංසාරයේ වෙන්තියයි. ඒ සම්මා දිට්ඨිය අපිට ලබා ගන්න. බොජ්ජංගකට එහෙනම් සම වෙන්න ඕනේ. බොජ්ජංග හතර ලැබෙන්නේ සතරාටිපට්ඨානයක සිහි කල්පනාව තියෙන්න ඕනේ. ඊට පෙර මෛත්‍රී භාවනාවේ සමත භාවනාව දෙන්න පුළුවන්. ඒක කරගන්න බැරි කෙනා සීලය රකින්න පුළුවන්. ඒවත් සීලේවත් වටිනාකමක් තේරෙන්නේ නැතිනකොට අපි ආමිෂය කරන්න වෙනවා මේ වෙනුවෙන්. එහෙම ගොඩාක් සංසාරේ විවිධ පුහුණු ඇති වෙලා කාමෙට තියෙන. ඒකට පාරමිතා. පාවිතාවියන්ගෙන් 16 භාවනා පුරුදු කෙරේ. දැන් මේ අපි කතා කරන්නේ බොජ්ජංග ධර්ම සමිච්චම වෙලා ලැබෙන ප්‍රතිඵලය ගැන. බොජ්ජංග ධර්ම සමනොත් සම්මාදිට්ඨිය ලැබෙනවා. කර්මේ සම්මාදිට්ඨිය කියන දේ බුදුහාමුදුරු පෙන්වන්නේ දුක්ඛ චතුරාර්ය සත්‍ය ලෙසයි. චතුරාර්ය සත්‍ය තමයි සම්මාදිට්ඨිය. මේ චතුරාර්ය සත්‍යයි සම්මාදිට්ඨියයි අතර මොකද්ද තියෙන සම්බන්ධය? දැන් මේ පිටුන්ත මේ වටහා ගන්න බෑ. නමුත් හොඳට මතක තියාගන්න මේ සම්මාදිට්ඨියකටපත් වෙන්නේ නම් ශ්‍රාවකයා බුද්ධංගහට සම වෙනකොටම එහෙනම් චතුරාර්ය සත්‍ය කියන ධිට්ඨිය දැක්ම තියෙන්නේ බොජ්ජංග 7 කියන තැනකයි. බොජ්ජංග 7 කියන්නේ මනෝ ධර්ම ටික. චෛතසික ධර්ම සාමාන්‍ය manussත්වයේ තියෙන චෛතසික ධර්ම නෙවෙයි ඊට වැඩිය උත්තරීතර ස්වરૂපයකට ගියේ චෛතසික ධර්ම ටික. මේ බොජ්ජංග ධර්ම නැමැති උත්තරීතර චෛතසික ධර්ම පිළිපිටන වෙලාවක ඇති වෙන දික්කිය ගැනයි එහෙනම් මේ සම්මා දික්කිය කියලා බුදුහාමුදුරු කියන්නේ. දැන් මේ සම්මා දික්කිය කියන මේ තේරුම් ගන්න පෙර අපි හොඳින් හඳුනා ගන්න ඕනේ දික්කිය කියන්නේ මොකද්ද? දික්කියෙන් දැක්ම. එතකොට මේ දැක්ම කියන දේ මොන වගේ ධර්මයක්ද? බුදුහාමුදුරු දේශනා කරනවා මේ සංසාරගත සත්‍යයට. අපි මේ සංසාරගත සත්‍යයට මේ සංසාරය හදාගන්න සංසාරේ පවත්තගෙන යන්න සංසාරය තුල හැසිරෙන්න හැකියාවල් තුනක් තියෙනවා. මෙන්න මේ තුන එකතු කරගෙන තමයි අපි මේ සංසාරේ හදන්නේ. ඒ හැකියාවල් තුන නම් කරන්නේ සිංහලෙන් ගත්තොත් මේ විදිහට අපි. දැන් මේ බණවන්න තෑම ඉම්මතිකතම මේ බණ ඇහිීම සංසාරය සකස් කරගන්නා උපමය. බණ ඇහුවා කියලා සංසාරේ නිමුක්තිය ලැබෙන්නේ බණහනකොට. මේක සංසාරය හදාගන්න ක්‍රමයක්. මෙතන කටයුතු කරනවා කියන්නේ කුසල් වූ අකුසල් කරනවා කියන්නේ සංසාරයේ සකස ගන්නා වූ ක්‍රමය. මෙතන බලහන් එකක් කුසලය. මේකත් සංසාරයේ හදා ගන්නා වූ ක්‍රමය. මේ සංසාරයේ යමෙකුට හදාගන්න සංසාරයේ පවත්වගෙන යන්න සංසාරයේ සකස් කරගන්න සත්‍යය ළඟ පුජ්‍යලයා ළඟ තියෙන හැකියාවල් තුනක්. මේ හැකියාවල් තුන අවබෝධ කරගැනීමේ හැකියාව තමයි මුලින්ම තියෙන්නේ යම. අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා රැකීමේ හැකියාවක් තියෙනවා අපිට වැඩිීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් සංසාරේ නම් අපිට තියෙන හැකියාවල් තුනයි. ඒ හැකියාවල් තුන ඉවත් වුණාම සංසාරේ හදන්නේ මොනවද හැකියාවල් තුන? අවබෝධ කරගැනීමේ හැකියාවකින් යුක්තයි අපි. රැකීමේ හැකියාවකින් යුක්තයි අපි. වැඩිමේ හැකියාවකින් යුක්තයි. දැන් ඔය අවබෝධ කරගැනීමේ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන, වැඩිමේ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන, රැකීමේ හැකියාවෙන් ප්‍රයෝජන ගත්තේ හැටි. අඩුම ගාන මේ එකකින්වත් ප්‍රයෝජනයක් ගත්තොත් එයාට සුදු වෙනවා මේ ප්‍රයෝජනේ ගත් එකට සංසාරයෙන් වන්දු ගෙවන්න. සංසාරයෙන් නෑ. දැන් මේක මෙහෙම කිව්වට අපිට තේරෙන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරු පෙන්වන්නේ ඔය දෙය තමයි ප්‍රඥා සීල සමාධි කියලා. ප්‍රඥා කියලා දෙයක් කියන්නේ අපිට මේ සංසාරගත සත්‍යයට තියෙනවා ප්‍රඥා කියන හැකියාව. මේ හැකියාව මොකද්ද? යමක් අවබෝධ කර ගැනීම හැකියාව. මොකටද මේ අවබෝධ කර ගැනීම හැකියාව අපිට ලැබුණේ? සංසාරය හදලා. ඊළඟට තියෙනවා අපිට හැකියාව රැකීමේ හැකියාව. ඒක මොකටද අපිට උරුමුනේ ලැබුණේ සංසාරේ හදන්න. ඊළඟට අපිට තියෙනවා තව හැකියාවක් වැඩිීමේ හැකියාව. ඒකත් අපිට ලැබුණේ කොහොමද මොකටද සංසාරයක් හදන්න. එහෙනම් සියලුම සංසාරගත සත්‍යයට උරුම වෙච්චි සංසාරේ හදා ගන්නා වූ ක්‍රමවේද තමයි ඔතන. මොනවද තුන? රැකීමේ හැකියාව, වැඩිීමේ හැකියාව, අවබෝධ කරගැනීමේ හැකියාව. තව දෙයක් වෙනවා මේ මේන් ප්‍රකට වෙන්නේ ප්‍රධාන වෙන්නේ අවබෝධ කරගැනීමේ හැකියාව. එහෙනම් මේ පින්වතුන් දැන් මේ වනහන එලා වෙන්න මුලින් එන්නේ අවබෝධ කිරීමේ හැකියාවයි. ඉන්නේ අවබෝධ කිරීමේ හැකියාව මත තමයි සඳහවව තින්නේ කැකීමේ හැකියාවහ ඒ වගේම වැඩි මේ ಗುಣ ටික මේක අකන්නව චක්‍රානුකූලව හැම වෙලෙම සිදුවෙන්නේ කියලා අපිට සැකසෙන්නේ සංසාරය එන සංසාරේ හදන්නා මුක්තියක් අපි ළඟ නෑ එන්නේ අපේ අවබෝධයයි අපේ මේ හැකීමයි අපේම වැඩි මේ ගුණයයි. ඔන්නේ ගුණ තුනම හෝ දෙකක් හෝ එකක් එකතු වෙච්ච තැන එයා සංසාරගත සත්‍යයේ විදිහට සංසාරයක් හදනවා. දැන් මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන මේ සංසාර විමුක්තියට යන්න බැරි හේතුවලා කියන්නේ. දැන්ම නම් මේ බුදුහාමුදුරුවෝ සත්‍ය බොජ්ජංග වඩන්න කියලා නැත්නම් සතිපට්ඨානේ වඩනකොට මෙන්න මේ හැකියාවල් තුනට යමක් වෙනවා. ඒ සිද්ධ වෙන එක ගැන විස්තරයක් තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒක අපි නැවත බලමු. නැවත බලන්න වෙන්නේ දැන් පැහැදිලි තියෙන හැමදෙනාටම අපි සංසාරගත සත්‍යයක් නම් බුදුහාමුදුරු දේශනා කරනවා මේ සංසාරේ හදන්න අපිට හැකියාවල් තුනක් උරුමයි. සංසාරේ උරුම දෙකක් දීලා තියෙනවා. ඒ සංසාරේ උරුම වෙලා තියෙන අපිට මේ සංසාරයේ හදන හැකියාවල් තුනෙන් පළවෙනිම ප්‍රධානම එක අවබෝධ කිරීමේ හැකියාවයි. දෙවැනි එක රැකීමේ හැකියාවයි. තුන්වෙනි එක වැඩිීමේ හැකියාවයි. එහෙනම් අපි සංසාරයක් හදන්නේ යමක් අවබෝධ කරගෙන යමක් රැකලා යමක් වඩලා. ඒ කාරණා තුන එකක් හරි නැතිනම් අපි සංසාරයක් හදන්නේ සාමාන්‍ය ජීවිතේදී නිින්ද ගියාම යමක් අවබෝධෙන්නේ රකින්න බෑ වඩන්න බෑ. එහෙම සංසාරයක් හදන්නේ නිින්දේ. යමක් සිහි නැතිලා ඉන්නකොට සංසාරයක් හදන්නේ. දැන් මෙන්න මේ යමක් අවබෝධ කරගෙන සංසාරය හදනවා නම් ඉන්නේ අවබෝධ කරන්න පුළුවන් ඒවා කොච්චර තියද? බුදුහාමුදුරු පෙන්නනවා අපිට තියෙනවා කියලා. මේ සංසාරය හදන්න අවබෝධ කරන්න පුළුවන් මූලික කොටස් දෙකක්. ඒ දැන් බුදුහාමුදුරුවෝ නම් කරන්නේ දිට්ඨිය හා සංකප්පය කියලා. අපිට අවබෝධ කරගන්න සංසාරේ හදාන්න තියෙනවා මූලික කොටස් දෙකක්. ඒ දෙක හඳුන්වන්නේ උන්වහන්සේ දිට්ඨිය හා සංකප්පය. ඒක අපි හිතනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපෙන් රකින්න පුළුවන් කොටස් තියෙනවා තුනක්. උන්වහන්සේ වරඳුන්න්නේ වාචා කම්මන්ත ආදී. තව අපිට සංසාරේ හදන්න තව කොටස් කොටසක් තියෙනවා වඩන්න පුළුවන් ඒවා ඒවා වඩන්න පුළුවන් ධර්මතා නැත්නම් කොටසුත් වෙන් කරන්න පුළුවන් කොටස් තුනක් තියෙනවා ඒවා බුදුහාමුදුරුවෝ දුන්නානි වායාම සති සමාන එහෙනම් දැන් තේරෙනවා ඇති අපිට සංසාරේ හදන්න උදව් වෙන අවබෝධයේ අවබෝධය සඳහා උදව් වෙනවා දිට්ඨි සංකප්ප කියන අංග දෙක රැකීම සඳහා උදව් වෙනවා වාචා කම්මන්ත ආජීව කියන අංග තුනක් වැඩිම සඳහා උදව් වෙනවා වායාම සති සමාධි කියන අංග තුනක්. මෙන්න මේ අංග ඔක්කොම එකතු කරපුවා අංග 8ක්. මේ අංග 8 දිහා තවත් බලන්න මේ අංග 8 ඉහෙනම් අපිට මෙච්චර කාලේ සංසාරේ කර දෙන්නේ සංසාරය හදලා දෙන එක. සංසාරයක් හදන එක විතරයි හදන්න විතරයි මේ අංග 8 අපිට දැනට උදව් වෙලා තියෙන්නේ. ඒ උදව් වෙන්නේ කොහොමද? කොහොමද මේ අවබෝධය නැමැති අංග ටික පහළ වෙන්නේ? කොයි වෙලාවකද පහළ වෙන්නේ? හැම වෙලාවෙම තියෙනවද? නෑ. නිින්ද ගිය වෙලාවට මේ අංගවල එකක්වත් නෑ. අපිට මේ අංග ඇතිවීම හා නැතිවීම කියන ක්‍රියාවලියේ තියෙන්නේ අපිට උත්පත්තියෙන් ලැබුණු ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් හයට අරමුණු පැමිණීම තුලයි. එමනම් මේ සංසාරේ හදන්න මේ පින්වතුන්ට හැකියාව ලැබෙන්නේ ඇස් පේනවා නම් හැදියෙන්නේ. ඇස් වලට පේනවා නම් පේන විට මේ අංගට ඇතිලා නැතිලා. කනට ඇහෙනවා කියනකොටවත් ඇතිලා නැතිලා. කන් ඇහෙනවා කියන සංසාරයක් හදනවා. මොනවා හරි අහුණා කියන්නේ සංසාරයක් හැදුවා. මොනවා හරි ගඳ සුවඳක් වින්දා කියන්නේ සංසාරයක් හැදුවා. දිවට රසයක් වින්දා කියන්නේ සංසාරයක් හැදුවා. කායට ස්පර්ශයක් වින්දා කියන්නේ සංසාරයක් හැදුවා. දැන් මේ විදිහට බලුවා මනසට ධම්මයක් ආවා කියන්නේ සංසාරයක් හැදුවා. එහෙනම් අපිට මේ අංගات නැත්නම් අවබෝධ කිරීමේ අංග දෙක සැකීමේ අංග මන ඇහෙනවා කියන්නේ සංකාරය හදන එක. දැන්න්නකො ඔය වගේ ගැටලුවක් තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ. දැන් බලන්න එහෙමනම් අපිට ඇහෙනකොට අපි ළඟ ඇතින මූලිකම සංසාරේ හදන්න උදව් වෙන මූලික කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒ අවබෝධ කරගන්න උදව් වෙන්නේ කවුද? කාරණා දෙකයි. එකක් දැක්ම, දෙතිය. අනික සංකල්පනා. එහෙනම් අපේ සංසාරයේ හදන මූලික කාරකයන් වෙන්නේ විත්‍යයි. ඒ විත්‍ය දැක්ම ඇති වෙලා තමයි අනික් අංග ඇති වෙන්නේ. විත්‍යයට අනුගතව තමයි සංකල්පන ඇති වෙන්නේ. විත්‍යයට අනුගතව තමයි වාචා ඇති වෙන්නේ. විත්‍යයට අනුගතව තමයි කම්මන්ත ඇති වෙන්නේ. ආජීව ඇති වෙන්නේ. වායාම ඇති වෙන්නේ සතිය වෙන්නේ සමාධිය ඇති එහෙනම් දික්කණියේදී ප්‍රධානම සංසාර පාරකය දැන් මේ පින්වතුන් උදාහරණයක් විදිහට බණ අහනවා මේ ඇහෙන බණ පදයක් ගානේ Tamange කනට ඇහෙනකොට ඒ ඇහිම හේතුවෙන් දික්තියක් ඇති ඒ දික්තිය සංසාරයේ හදන දික්තියක් නිසා සංසාරයෙන් නැති කරන විමුක්තිය ගැන දෙන විත්‍යක් වෙන්න බෑ. එහෙනම් බණ ඇහුවා සංසාර විමුක්තිය ලබා දෙන විත්‍යක් නෑ. නමුත් බුදුහාමුදුරු පෙන්නනවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මය ඇහිීම තුළ මේ ධර්මයේ තුල තියෙනවා මේ සංසාර විමුක්තිය ලබා දෙන විත්‍යක් ගැන විස්තරයක්. ඒ විත්‍යිය කියන සම්මා විත්‍යිය. ඒ දික්කිය බනහල ගන්න බෑ ශ්‍රාවකයාට. ඒ බන තුල තියෙනවා මේ දික්කිය ලබා ගන්න යන්නා වූ ක්‍රමවේදය. ශික්ෂාවල් ටික. සකින්න ඕන දෙයක්. වඩන්න ඕන දෙයක්. අවබෝධ කරගන්න ඕන දෙයක්. ඒකට අපි කියනවා සීල සමාධි ප්‍රඥා කියලා. මේ සීල සමාධි ප්‍රඥාවල අපි හමුකෝ වඩන ධර්මවල තියෙනවා සිහි කල්පනාව සතිය. ඒ වගේම උත්සාහය වායාමය. දැන් ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගොඩනගෙන්නේ ඔන්නේ උත්සාහයයි සිහි කල්පනාවයි මතයි. දැන් අපි සංසාරයක් හදන්න හැම වෙලේම උත්සාහවන්ත වෙනවා. සංසාරයේ විමුක්තිය හොයන්න ශ්‍රාවකේ විදිහට උත්සාහවන්ත වෙනවා. හොඳ සංසාරයක් ලබා ගන්න උත්සාහවන්ත වෙනවා. මේ එකක්වත් සංසාර විමුක්තියට මඟ නෙමෙයි. බුදුහාමුදුරෝ දේශනා කරන සංසාර විමුක්තියට මඟ වෙන්නේ අර ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් ඇතිවෙන අරමුණ වල ඇතිවෙන පළවෙනි දිට්ඨිය ඒකේ දිට්ඨිය හරහා ඇතිවෙන උත්සාහයයි මේ ධිට්ඨිය හරහා ඇතිවන සිහි කල්පනාවයි මෙන්න මේ ධර්මයට යොදවන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියන පැත්තට යොදවන්නේ. මොන පැත්තද? ධිට්ඨිය හරහා ඇතිවන සෑම උත්සාහයක්ම සතර සම්‍යක් ප්‍රධාන වීර්යයට හරවගන්න. ධිට්ඨිය හරහා ඇතිවන සෑම සතියක්ම සිහි කල්පනාවක්ම සතිපට්ඨාන අරමුණකට යොදවන්නේ. ඒක තමයි සතර අදුපස්ථානේ වැඩිම කියන්නේ. දැන් අන්න එහෙම කාරණා කරගෙන යනකොට ඒ පුහුණුවක් ලැබෙනකොට තමයි අර සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල බොජ්ජංග තත්ත්වයට එන්නේ. දැන් බොජ්ජංග ධර්මතා දක්වාම එන්නේ නම් සතර අදුපස්ථානේ වැඩින්න ඕනේ කිව්වේ ඒකයි. ඒකට උදව් වෙන්න දාණය උදව් වෙන්න පුළුවන් සීලය උදව් වෙන්න පුළුවන් සමත භාවනාව උදව් වෙන්න පුළුවන්. නමුත් දාණය සීලය සමත භාවනාව වලින් බොජ්ජංග දියුණු කරන්න බෑ. බොජ්ජංග දිනු වෙන්නේ සතරපිපට්ඨානත වැඩිවීමෙන් පමණයි. දැන් ඒක අමතක නොකර තේරුම් ගන්න මාත් වෙන්න ඕනේ. දැන් අපි බලමු කවුරු හරි කෙනෙක් බුදුහාමුදුරුවෝ කරේ විශ්වාසයෙන් ගෞරවයෙන් යුක්තව මේ බොජ්ජංග ධර්ම ටික වඩ아가න සම කරගත්තා. ඒතර සම කරපුවාන් තියෙන සුවිශේෂී දේ තමයි දැන් බොජ්ජංග සම වෙන්න මේ පින්වතුන් ගත්තේ අපි හිතමුකෝ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන භාවනාවක් කියන සක්මන් භාවනාව සරල භාවනාවක්. දැන් සක්මන් භාවනාවේ කෙරෙන්නේ මොකද? පුජ්‍යලයා ඇවිදිනව ඇවිදිනකොට මිනිස්යාට කියන්නේ පාද දෙකයි ওই පාද දෙකේ වම් හෝ දකුණ පොළවේ ස්පර්ශ වෙනවා. මේ පොළවේ ස්පර්ශය ගැන සිහි කල්පනා වෙනීම සතියදලා ඒකටම උත්සාහ ගැනීම තුළ සක්මන් භාවනාව සාර්ථක වෙනවා. එහෙනම් බොජ්ජංග සම වෙන්නේ මේ බොජ්ජංග වැඩෙන්නේ අර පොළොවේ වදින වම් කකුල හා දකුණු කකුල ගැන අවධානය පිහිටීම තුලයි. එතකොට බොජ්ජංග සම වෙන මොහොතට පෙර ඒ පුජ්‍යලයා ඇවිදින කෙනෙක් වෙනවා. නමුත් විශේෂත්වය ඒ සක්මන ඒ ඇවිදින පුජ්‍යලයාගේ ඒ මුලදී ඇවිදින වම් කකුල පොළවේ වදින එකේදී තියෙන සීකල්පනාව ඒ සීකල්පනාව ලැබෙනකොට දික්තිය සම්මානය නමුත් අපේ බොජ්ජංග ඊගාවා දකුණු කකුල පොළවේ වදිනකොට බොජ්ජංගහත සම්මා වුණා කියලා ලාගේ හරි එහෙම නෙවෙයි වෙන්න ඕනේ මේ සක්මන් භාවනා කරගෙන යනකොට කා අනාදිමත් ඡාලයකදී හරි වෙන්න ඕනේ මෙහෙමයි එතකොට වම් කකුල පොළවේ දින වෙලාවේ එයාගේ බොජ්ජංග සම වෙලා නැත්නම් කවදා හරි දකුණු කකුල සම වෙනකොට සම මේ බොජ්ජ සම වෙන්න පුළුවන්. දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? එහෙමනම් වම් කකුල පොළවේ වදිනකොට ඇතිවෙන කායික ස්පර්ශය හරහා ඇතිවෙන දිට්ඨිය රෝගෝත්තර මාර්ගිකේ නෙවෙයි. අර බොජ්ජංග හත සම වෙලා දකුණු කකුලේ දැනෙන දේ දකුණු කකුල පොළවේ වැදිලා ඇතිවන ස්පර්ශය කන ඇති වෙන අරමුණෙන් ඇති වෙන දිට්ඨිය සම්මාදිට්ඨිය වෙන්න පුළුවන්. එහෙනම් ඔය වගේම ආනාපාන සතියෙත් මේකක් වෙන්න පුළුවන්. සතිපට්ඨාන භාවනාවල ඊට සම්මාදිට්ඨිය ලැබෙන්න මොහොතකට පෙර තිබිච්ච භාවනා අරමුණ සම්මාදිට්ඨිය නේ බොජ්ජංග හද සමුන්න හැටිය ලැබෙන භාවනා අරමුණ සම්මාදිට්ඨිය වාදී. මේක තමයි ධර්මය. දැන් බලමු මොකද්ද මේ සම්මාදිට්ඨිය? සමාධිත්‍ය කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ. දැන් සංසාරේ හදන්න අපිට හැම වෙලේම උදව් වුණා දිට්ඨිය. ඒ දිට්ඨිය ඇති උනේ කොහොමද? ඇහිම තුල, පෙනීම තුල, දැකීම තුල, ස්පර්ශය තුල, කල්පනා කිරීම තුල මේ කියන අපේ පංච ඉන්ද්‍රිය. එහෙනම් මේ ලෝකේ හදන්නේ මේ ඉන්ද්‍රිය හයයි. ලෝකයක් කොහෙද තියෙන්නේ බුදුහාමුදුරගේ ධර්මයේ තුල ලෝකයේ ප්‍රණවලා තියෙන්නේ මේ අස්කන්න ආසාදී ඉන්ද්‍රියය තුලයි මේ ලෝකයක් නෑ අපිට මේ අස්කන්න ආසාදී ඉන්ද්‍රියන් හය මොහො එකක් හෝ නැත්නම් අනුගාන එකක් තියෙනකොට ලෝකයක් වෙන්නේ අපිට හය මොනකොට වැඩි වෙන්නේ දැන් අපි හයම තියෙන සංකීර්ණ ලෝකයක් හදාගන්න පුළුවන් සත්ත්ව විශේෂයක් නමුත් බුදුහාමුදුර පෙන්වන්නේ බුදුහාමුදුරේ දීඝ සතිපට්ඨානෙ වඩනකොට ඒ අස්කන්නාසාදී ඉන්ද්‍රයන් හයෙන්ම ඇති වෙන අරමුණේතර මේ සංසාරයේ හදානේ දික්තියේ ස්වરૂපය මතයි. අපි සංසාරගතව ඇති සංසාරයේ හදාගෙන යන දික්තිය කම්මස්සගත සම්මා දික්තිය වෙනවා. ඒක ටිකක් සමුද සංසාරය හැදීමේ දික්තියක්. ඒකක් නැති අයට නරක සංසාර අනුසය. එහෙනම් දැන් මේ පින්වතුන්ට මේ වෙලාව ගත්තත් මේ බණ අහන්න උදව් වෙන ධිට්ඨිය තම ඇති වෙන ධිට්ඨිය, සද්ද ඇහිලා බණ ඇහිලා ඇති වෙන ධිට්ඨිය කම්මස්සකතා සම්මා ධිට්ඨිය. මේක ලෝකෝත්තර සම්මා ධිට්ඨිය වෙන්නේ. කම්මස්සකතා සම්මා ධිට්ඨිය. මේ පින්වතුන්ට දන් දෙන්න පුළුවන් කම, දන් දෙන්න ආශාව කැමැත්ත ශ්‍රද්ධාව ඒ වෙනම එකක් නැතුනේ කම්මස්සගතා සම්මාදිට්ඨිය කියන හිඳයි. නමුත් ඔය කම්මස්සගතා සම්මාදිට්ඨිය සංසාර විමුක්තිය වෙනක් දුන්නේ. කම්මස්සගතා සම්මාදිට්ඨිය තුල චතුරාර්ය සත්‍යනේ. ආර්ය සත්‍ය හතරනේ. තියෙන්නේ සංසාරයක් හතන හදා ගන්න පුළුවන් හැකියාවක් විතරයි. ඒතර කම්මස්සගත සම්මාදිට්ඨිය කියන වාසිය බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ සංසාරයක් හදනවා වාසිය තම හොඳ සංසාරයක් හදනවා. කම්මස්සගත සම්මාදිට්ඨියව නැතුව මේ අස්කන් ආසාදී ඉන්දියන් වලින් ආරම්භ වෙවිදilla හදන දිට්ඨිය තුල නරක සංසාරයක් හදනවා. එහෙනම් මුලින්ම මේ බෞද්ධ ශ්‍රාවකයා කම්මසකතා සම්මාදිට්ඨියේ ඉඳගෙන මේ කම්මස්සපතය සම්මාදිට්ඨිය ඇහෙන් එන අරමුණට කනෙන් එන අරමුණට නාසයෙන් එන අරමුණට දිවෙන් එන අරමුණට මනසෙන් එන අරමුණට ලබා ගන්න පුහුණු වේතු මේක නිකම් පුහුණු වෙන්න බෑ මේක ධර්මයේ දැනගෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයෙන් දාන සීල ආදී පින්කම් කරන්න වෙනවා මොන ආමිෂයේ වටිනාකම් කියන්නේ ඒකට කම්මස්සගත සම්මාදිට්ඨියමයි සමත භාවනා කරන්නේ කවදාවත් සම්මා කම්මස්සක සම්මාදිට්ඨිය සමත භාවනාවකින් ලෝකෝත්තර සම්මාදිට්ඨියක් බවට හැරෙන්නේ නැහැ. එහෙම හැරුණොත් සිදුවෙන්නේ බුද්ධත්වයේ නැමැති සවිශේෂී ධර්මයක් අවශ්‍ය වෙන්නේ. මොකද බෝධිසත්වයන්ට මේ සමත භාවනාවනි යන්න පුළුවන් උපරිම මට්ටම කියා දෙන්නේ ගුරු වේදා ඉන්දියාව හිටියා. ඒ අය දැනුත් ඇති බ්‍රහ්ම ලෝකවල නමුත් ඒගොල්ලන්ට ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැමෙන්නේ. වඩන්නේ මෛත්‍රී භාවනා වෙන්න පුළුවන්. වඩන්නේ මෛත්‍රී භාවනා වෙන්න පුළුවන් වර්තමානයේ දුව. දැන් මේ පින්වතුන් කියනවා ලංකාවේ බෞද්ධ ළඟයි මෛත්‍රී භාවනාව තියෙන්නේ කියලා. මොකද ඉන්දියාවේ ඉන්න හුඟා ගුරුකුල ඉර්ෂි මට්ටමේ ඉන්න හුඟක් අය කරන්නේ මෛත්‍රී භාවනාව. විතර මෛත්‍රී භාවනාව වැඩුවා කියලා දැනට තියෙන සම්මතකතා සම්මාදිටියේ ඊළඟ මට්ටමකට යන්න පුළුවන් වෙයි ලෝකෝත්තර සමාධිය බෑ. මේකට එන්න නම් ප්‍රඥා ශික්ෂාවට යන්න ඕනේ වර්තමාන මොහොතට එන්න ඕනේ සතරගත ප්‍රඥාණයට එන්න ඕනේ. දැන් අපි කතා කරගෙන ආවේ යන්සි පුජ්‍යලේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වේ තුමයි මේ මෙහෙම යන්න නැත්නම් පසේ බුදුවරේ වෙන්නේ. දැන් ඔයගොල්ලෝ අපේ පින්වතුන් වැටෙන්නේ ශ්‍රාවක ගණයට. එහෙනම් බුදුහාමුදුරගේ විශ්වාසයෙන් මේ සතිපට්ඨාන භාවනාව වඩාගෙන යනවා. ඊට කලින් මෛත්‍රී භාවනාව හෝ වෙනත් සමත භාවනා කිරීම Tamanට පහසු වෙන්න පුළුවන්. ඒක අනිවාර්යයි. දැන් මේ සතිපට්ඨාන භාවනාව වඩාගෙන ගිහින් බොජ්ජංගහත සම වුනේ හැටිය. එහෙනම් බොජ්ජංගහත සම වෙන්නේ කායික අරමුණක් තුලමයි. කායම් පසනාව වඩනවා නම් කායික අරමුණක් තුලයි. කයට දැනෙන අරමුණක් තුලයි. උදාහරණයක් විදිහට සක්මන් කරනවා නම් පොළවේ පතුල ස්පර්ශ වෙන අරමුණ තුලයි. මුද්දකට වෙන්නේ. දැන් බොජ්ජංග හත සම වුණාම ඊළඟට එන කායික අරමුණ තුල ඇති වෙන දිට්ඨිය සමාධිය කියනවා. ඒ සමාධිය ලෞකික සම්මාදිට්ඨියක් කම්මස්සගත සම්මාදිට්ඨියක් නෙවෙයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය එනකොට බුදුහාමුදුරු පෙන්නනවා අර බොජ්ජංගාත සමවීම තුල ජනිත වෙන විශේෂ මානසික විප්ලවයක් මේ ශ්‍රාවකයා තුල වෙනවා. මේ විප්ලවයේ තුලින් උපදවන්නේ මොකද්ද? අර දිට්ඨිය සම්මාදිට්ඨිය නැත්නම් දිට්ඨිය තුල ඇති කරන්නේ කාරණා හතරයි. මෙන්න කිසි කාරණයක් ධර්ම කාරණයක් ඒ දිට්ඨිය තුළ තියෙන්න බැරිලු. ඒ කියන්නේ මෙන්න මේකයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය පහළ වෙන තැනදී තියෙන්නේ අන්තර්ගතයේ වශයෙන් මූලික කාරණා හතරයි. වෙන කාරණා නැහැ. ලෞකික සම්මාදිට්ඨිය වශයෙන් ඇති වෙන ඕන දිට්ඨික විවිධ කාරණා එකතු තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ පින්වතුන් මෙන්න මෙහෙම බලන්න. දැන් බණ අහනවා. බණ අහනකොට හිතෙනවා අපිට මේ මන හොඳයි. ඔන්න හොඳයි කියන හිතෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි. ලෞකික සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය නිමවද චතුරාර්ය සත්‍ය විතරයි. දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය හා මාර්ගාර්ය සත්‍ය. ඔය හතර මන හොඳයි කියන දෙයක් උතුම් නෑ. නරකයි කියන දෙයක්වත් නෑ. එහෙම කාරණාෙන් බෑ කියන එකයි මේ පැහැදිලි කරන්නේ. දැන් මෙතනයි මේ ගැඹුර තියෙන්නේ. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුන උපාදාන නැතිවීම හේතුවෙන් අර ඔයසලකෝ බොජ්ජං හත සම වෙනකොට උපාදාන නැති වෙලා යනවා. උපාදාන නැතිකනදී අපිට විශේෂ දැක්මක් තමයි සම්මාදිට්ඨිය කියලා ලැබෙන්නේ. උපාදාන නැති තැනදී මමත්වේ නැහැ. මමත්වේ නැති හින්දා ඉන්නේ මොකද්ද? මමත්වේ නැති හින්දා මමත්වේ තිබිච්ච හැමතැනදීම දුකයි කියලා තේරෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට මේ බණහන කොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වුණොත් මේ බණහන එක හොඳයි කියලා හිතුවා නම් මමත්වේ තියෙන ඉඳන් හොඳ වෙන්නේ. මමත්වේ නැතුණාම ඕක දුකක් වෙනවා. තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. ඒකට මෙන්න මේ වගේ ප්‍රධාන ගැඹුරු ධර්ම කාරණයකට අපි යනවා. අන්න එතන ඉඳලා සම්මාදිට්ඨිලාභියෙක් වෙනවා. ඉදිරි දේශනා ඉදිරි දේශනා මොළමුත් මේ සම්මාදිට්ඨියේ තව තව තියෙන කරුණු කාරණා අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ ධර්ම දේශනාව මේ ධර්ම කාරණා ටිකෙන් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී මතක තියාගන්න ඕනේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල තියෙන අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය විතරයි. ලෞකික සම්මාදිට්ඨිය තුල ඕනම දෙයක් තියෙන්න පුළුවන්. හැමදිනාටම මේ ධර්මයේ තේරුම් ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදදිනේ ධර්ම අධර්මාසන අනුශාසනාව අවසන් කරනවා මේ ඒ සියලුම දායක දායකයන්ගෙන් අප ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ඒ වගේම මේ වැඩිහිටියදී වගේම මේ සල ධර්ම ශ්‍රවණය කරන සෑම දිනකටම මේ ධර්මයේ හිතමුත වීමෙන් සිදු කරගතව කුසල් වල බයෙන් මෙලොවදීම චතුරාර්ය සත්‍ය ලැබීමට හඳුනාටම ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම අවවාදයේ අවසන් කරනවා සියලුම දෙනාටම තෙරුවන් සරණයි. ආකාශට්ටාච මුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝකසාසනං. ආකාශට්ටාච මුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝකසාසනං. ආකාශට්ටාච මුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝකසාසනං. සාංශ සතං සම්මාදිට්ඨිය මාතෘකා කරගනිමින් ධර්මානුකූල අපට කරුණු පැහැදිලි කර දුන් දේශකයන් වහන්සේට අපි ආශිර්වාද කරමු උන්වහන්සේ කරන මෙවන් දායකතු පොදුපත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබවා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් නිරුක් නිරෝගී භාවයේ චිර ජීවන ලැබේවා එමෙන්න වන් ලෝක ශාසනික සේවාවක් කිරීම උන්වහන්සේ මෙලොවට බිහි කළ ව්‍යාපාර මෑණියන් වහන්සේට හැදුව පිටු මාතක් මේ පින ඒකාකාරවම පිටේවා අද ශ්‍රීසුරාදාර්ථී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණුවේට විනයාලංකාරාම අධිවාසී පූජ්‍ය එල්ලාවුල විජිතනන්ද ස්වාමීන් වහන්සේ